කරුකටේතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා වාරයටයි ලැබිලා තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු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 ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉති කෝ පනීතං වුත්තං කිංචේතං පටිච්ච පටිච්ච වුත්තං චක්කායතනං සෝතායතනං ඝානායතනං ජීවායතනං කායායතනං මනායතනං ඉති යං තං වුත්තං ඉදමේ තං පටිච්ච වුත්තං ඉති පටමං චක්ඛං තීති ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ බැස ගන්න හදන්නේ ඇතුළට ඇතුළාන්තයක් දැක් ගන්න බලාපොරොත්තු වෙන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච චචක්ක සූත්‍රය මේ චචක්ක සූත්‍රය සාරවත්න දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මධ්‍යම ප්‍රමාණයේ දිගකින් යුත් සූත්‍රයක් එක විදියකට බලනකොට සාරවත්න සම්පූර්ණ දේශනාව සාකල්යෙම නැතන් කේවල පරිපූර්ණම් භ්‍රමචාරියං පකාසෙන්ති කියන විදියට අංග සම්පූර්ණ භ්‍රමචාරියක් විස්තර කරන ධර්ම කොටාසයක්. එනිසායි සූත්‍රේ සම්පූර්ණයෙන්ම වටහා ගත්තොත් ඒක පැත්තකින් සර්වඥ දේශනාව වට කරලා අල්ලගත්තා වගේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සර්වඥන්සේ උගන්වන්නේ බොහෝමත්ම ක්‍රමානුකූල ක්‍රමයකට ඉස්සල්ලාම අපි ඊයේ මතක් කරගත්ත විදිහට ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ විදිහට මේ ස්වකහාත ධර්මය මම මේ විස්තර කරන්නයි හදන්නේ සාත්තං සබ්යංජනං කේවල පරිපුන්නා භ්‍රමචර්යං පකාසෙන්ති කියන විදිහට ඒක අර්ථයෙන් සහ ව්‍යංජන අක්ෂරයන්ගෙන් අංග සම්පූර්ණයි පරිපූර්ණ භ්‍රමචර්යයක් මේක විස්තර කරනවා කියලා සංඝයාට බොහොම ආගයක් තෙදක් ඇති කරලා තං සාදුකං සුනෝත සුනාත මානසිකරෝත දේශිසාමි කියලා මම මේ කියන්න කියන තවල ආපෘත් වෙන දේ මනාකොට අසණ්ඩය සාදුකම් සුණාත මානසිකරෝත හිතේ දරාගෙන මෙනෙහි කරන්නය මම දැන් දේශනා කරන්න හදන්නේ කියලා ඒ අවධානය අංග සම්පූර්ණයෙන්ම උකහා ගන්නවා අහන්න ඉන්න ශ්‍රාවක පිරිසේ. ඒක liverලා මම මේ උගන්වා දන්න චචක්ඛං මේ චචක්ක ධර්මයක් මම මේ කියලා දෙන්න හදන්නේ හයේ වහය. හයේ චක්‍රේ කියලා දෙන්න හදනවා වගේ පොඩි එක්කොට. ඊට පස්සේ ඒ හය හයක් කියලා කියූප එක උද්දේශ වශයෙන් ඊට පස්සේ විස්තර කරනවා අජ්ජත් ආයතන හයයි බහිද්ධා බාහිර වශයෙන් ආයතන හයයි විඥාන කාය හයයි ඊට පස්සේ වේදනා සංඥා තණ්හා වශයෙන් ඒ එක එකකට ඒ ඒ ආයතනට සාපේක්ෂව චෛසික ධර්ම තුනක් පස්සේ ඒ අනුව සංග්‍රහ වෙනවා මේ හයේ එව්ව හයට තමයි තිසයට තමයි චචක්ක කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට මාත්‍රිකා උද්දේශ වතෙන් තියලා නිද්දේත වතෙන් එව්වා නිර්දේශ කරලා පටි නිද්දේත වතෙන් එක එකක් විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ උගන්නන මාත්‍රකාවේ දර්ශනීය සැකිල්ල කියලා දීලා ඊට පස්සේ එක එකක් දිගේ අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග ඉදින් දිගට කියලා දෙනවා. ඉතින් මේ ක්‍රමය සරුවචනහසිගේ හිතේ පැවතිච්ච පිරිසිදුකම තමයි ධර්ම කොටාස පිටිබඳ විස්තරයටත් වඩා ඉදිරිපත් කරන විදිහ නොදන්න කෙනෙකුට කියලා දෙන විදිහ කියලා දීම හරහා කර බැලීමට අත්හදා බැලීමට උනන්දු ඇති කරන විදිය ඊට පස්සේ බුදුහාමුදුරෝ දැකපු තාලෙටම Tamanටත් දැකගන්න ඒ මාර්ගයක් ප්‍රතිපදාවක් ඒකෙන් සකස් කළ දෙන විදිහට තමයි විශ්වකාත ධර්මයේ ස්වභාවය. ඒක තමයි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං විදිහට විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි අද ඒ ඊ ඇති කරගත්ත රාමුව තුල තියෙන පළවෙනි චක්කය පළවෙනි හයේ හය තේරුම් ගැනීමටයි ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානීති ඉතිකෝපනේතං බුත්තං කිංචේ පටි කිංචේතං පටිච්ච බුත්තං මහණෙනි මේතා මීට කලින් මම මේ ආධ්‍යාත්මික ආයතන හය තේරුම් ගත යුතුයයි යමක් කියන ලද්දේද කුමක් අරමුණු කරගෙන කුමක් අරබයාද මං එහෙම දේශනා කරේ කියලා ඒ අර කියපු හයෙන් පළවෙනි එකට පිරිසේ අවධානය යොමු කරනවා ච අජ්ජාත්තික ආයතනානි වේදිතබ්බානි ඉතිකෝපනීතං උච්චං කිංචේතං පටිච්ච උත්තං ආධ්‍යාත්මික ආයතන හය දත යුතුයයි මම මාත්‍රකා තැබුවා ඒ මාත්‍රකාවෙන් මම මොකද්ද මේ සන්දර්භය යටතේ මේ චචක්ක න්‍යාය යටතේ මොකක්ද එකකින් අදහස් වෙන්නේ කියලා සර්වචනසේ ප්‍රශ්නයක් අහනවා නමුත් මේ පිරිස අත උස්සලා මම දන්නවා කියන්නේ නැහැ ඒ පිරිස දන්න මේ ප්‍රශ්නේ අහන්නේ අවධානය යොමු කරන්නයි ඒවට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න යමක් කියලා දෙන්න ඕන වෙලා මෙන්න මෙහෙම මේක දත යුතුයි ඒක දන්නවද මොනවද කියලා ප්‍රශ්න කරනවා මේ ප්‍රශ්න කරාට බනහලා හුරු ඇත්තෝ අත උසලා මම දන්නවා කියලා කියන්නේ නැහැ. ඒ මොකද මේ ਸਰවචනාංශයේ මේ ප්‍රශ්නේ අහන්නේ ඊගාවට කියලා දෙන තැනට යොමු යොදවන්නයි. ගොනුවක් කරගම් දෙන්නයි. අවධානයක් ඇති කරන්නයි. මානසිකාරය යොදවන්නයි. ඊට පස්සේ ਸਰවචන්සේ සඳහන් කරනවා චක්කායතනානං චක්කායතනං සෝතායතනං ගහනායතනං ජීවායතනං කායායතනං මනායතනං ඉතින් මේ ශරීරයක් කියලා කියන්නේ පුද්ගලයෙක් කියලා කියන්නේ ඒකකයක් කියලා කියන්නේ ආයතන හයක නැත්නම් සංවේදී ස්ථාන හයක ප්‍රසාද රූප හයක එකතුවක්. ඉතින් මේක විස්තර කරන්නේ සාමාන්‍යයෙන් රූපය දන්නවා නාම කොටාසය එච්චර දන්නේ නැහැ කියන චරිතයකට රූපය කෙටියෙන් පෙන්නලා නාම කොටස විස්තර වශයෙන් පෙන්නනවා. දැන් චක්ඛායතන සෝතායතන වශයෙන් කියන මේ ආධ්‍යාත්මික ආයතන 6 සාමාන්‍ය රූප කොටස් වලට වැටෙනවා ප්‍රසාද රූප උපයක්. ඊටසේ වට අදාළ වෙන අපි පස්සට ඊගාවට සාකච්ඡා කරන රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්මා ආයතන කියන දේවල් ඒ වගේ ධර්මායතනේ හැර ඉතුරු පහ ඒත් රූප. එතකොට මේ රූප කොටස් සජ්ජත් බාහිර වශයෙන් වෙන් කරනවා. ඊට පස්සේ නාම කොටස් වේදනා විඥාන වේදනා පස්ස වේදනා තණ්හා වශයෙන් කඩලා වෙන් කරනවා. ඉතින් ඒ ඒ බණහන පිරිසට බණහන පිරිසකේ රූප පිළිබඳ අවබෝධය තැහෙන දුරට තියෙනවා. නාමස්කන්ධයේ විස්තර මදි නම් තමයි එහෙම සඳහන් කරන්නේ. ඉතින් ඔක්කොටම එහෙම නැහැ. තව කෙනෙකුට තියෙනවා නාමස්කන්ධය පිළිබඳව රූප ධර්ම පිළිබඳ වටහීම තියෙනවා. නමුත් එයාටන්ට රූප පිළිබඳ වටහීම නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා හයකට කඩනවා. එතකොට මේ රූප කොටස පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා පහකට කඩලා මේ විඥාන පස්ස වේදනා තණ්හා කියන ඔක්කොම විඥාන කියන එකට දානවා. එතකොටත් 6කට කඩලා පෙන්නනවා. එතකොට කියනවා ච ආයතනානි ච ආයතනානි කියලා රාහුල කුමාරයාට පෙන්නනකොට රාහුල කුමාරයාට පෙන්නන්නේ රූප කොටාස කඩලා. මොනවද මේ හය? දකින්න රූපේ දකින්න පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විදියට අනකෝ සියලුම කොටස් විඥානයේ විදියට. ඒ කියන්නේ ඒ පුංචි රාහුල හාමුදුරන්ට රූපය පිළිබඳ වැටහීම නැහැ. නාමය පිළිබඳ වැටහින එක නෙවෙයි හොඳට වැටෙනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. එයාට කියලා දෙන්න ඕනේ රූපය පිළිබඳව. ඒක නිසා ච ධාතුරෝ යම් පුරුෂෝ මිනිසේ කියන්නේ රාහුල මේ ධාතු හතර හයක්. මොනවද? පඨ වියාපෝ තේජෝ වායෝ ආකාශ මේ රූප කොටස්. විඤ්ඤාණ. දැන් මෙතන යනකොට මේ චචක්ක කියන එක සාමාන්‍ය රූප පිළිබඳ අවබෝධයක් ඇති අයට අජ්ජත්තික ආයතන 6යි බාහිර ආයතන 6යි කියලා රූප ටික ආයතන වශයෙන් කඩලා පෙන්නනවා. ඊට පස්සේ නාමස්කන්ධය පස්සට අපි ඒක සාකච්ඡා කරනවා. විඤ්ඤාච විඤ්ඤාණ කාය ච පස්ස කාය ච තන්න වේදනා කාය ච තන්න කාය විදිහට කඩනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ බුදුහාමරගේ එක දේශනාවක් විතරක් ඇහුවොත් එයා කියනවා Taman අහපු එක විතරක් සත්‍යයි අනිත් එක බොරුයි. මම දන්නව ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා. නමුත් දෙකම අහලා තියෙන කෙනා මේ රූප විස්තර වශයෙන් කළ නාම පිටු කරලා දක්වන අවස්ථා තියෙනවා. නාම විස්තර කළා රූප පිටු කරන අවස්ථාවල් තියෙනවා. ඒ ਸਰුවචනාතික දේශනා විලාස. ඉතින් ඒ නිසා තීරුම් අරගන්න ඕනේ. ඒ ධර්ම කොටාශයක් විස්තර කරනකොට කළ හැකි ආරම්භ කළ හැකි ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් තමන් දැනට මේ යන්නේ අසවල් පදනමේ අසවල් සන්දර්භය තුල කියලා දන්නේ නැති වුණොත් මේ හැම ඉගෙන ගන්න කාරණාවකම ගැටලුවක් ඇති වෙනවා. හැම ඉගෙන ගන්න කාරණාවකම ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි අතන එහෙම කියලා තියෙන්නේ? මෙතන මෙහෙම කියලා තියෙන්නේ. මේ සර්වචනාංශ උදේට එකක් කියන හැන්දෑවට එකක් කියනයි කියලා සර්වචනාංශිකේ දොස් දකින්න පුළුවන්. ධර්මයේ අතනදී මෙහෙම විතරයි නම් මෙතන මෙහෙම වෙන්නේ කියලා තේරුම් ගන්නෑ. ඒ නිසා මේ අසන්නගේ පැහැදිලි යහවෝදේ පිණිසයි එයාගේ චිත්තසංතානය බලලා එයාගේ මේ ආයතන දිහා දැකලා ඉන්ද්‍රිය ධර්ම බලලයි මේ දේශනා කරන්නේ. ඒ නිසා මේ මෙතනදී තේරුම් අරගන්න ඕනේ මෙතන මේ රාහුල පුංචි ආන්දර වගේ රූප නොදන්න ආයත නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ආයත ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි කියලා මේක විස්තර කරනවා. ඉතින් ඒකෙදි මේ චක්ඛායතනය ඇහක් ආයතනයක් විදිහට වැඩ කරනවා කියලා කිව්වහම එතන තියෙනවා සුවිශේෂී ඔපයක් එතන තියෙනවා සුවිශේෂී සංවේදී භාවයක් ඒ රූපවල රූප කියලා මෙතනින් අදහස් කරන එකේ වෙන්කොට දතකට යුතු පැහැදිලි කර දත යුතු කොටස් දෙකක් තියෙනවා මේ අජහත් ආයතන බාහිර ආයතන කියන ඔක්කොටමත් රූප කියලා කියනවා ඊට මේ ඇහැට පේන රූප වලටත් රූප කියලා කියනවා. ඉතින් ඒ නිසා උගන්වන්න ගියාම පටලවා ගන්න නැති වෙන්න ඇහැට පේන රූපෙට රූප රූප කියලා සඳහන් කරනවා. කනට ඇහෙන සද්දෙට සද්ද රූප කියලා සඳහන් කරනවා. නාසයට දැනෙන ගඳට ගන්ධ රූපය, පොට්ටහබ රස රූපය, පොට්ටහබ රූපය කියලා මේ රූප කියන වචනේ පටලවා ගන්න නැති වෙන්න විස්තර කරනවා. ඉතින් මෙතනදී චක්කායතනිය ගත්තාම ඒකට ගෝචර වෙන්නේ එනතන් දෙවෙනියට අපි සඳහන් කරන ආයතන හයේ තියෙන්නේ රූප ආයතනය. ඉතින් ඒකට කියනවා අපි රූප රූප කියලා. ඇහත් රූපයක් තමයි. නමුත් ඇහි තියෙන රූපයේදී මෙතනදී ගැනෙන්නේ මේ ඇහි අපි නවීන විද්‍යාවෙන් කරන දෘෂ්ටි ප්‍රතාණය කියලා මේ රූප රූපයට සංවේදී ඔපේ. ඡායාව වැටෙන තැන තමයි මෙතන චක්කායතනය කියලා ගණන් අරගන්නේ. ඒකට රූපයක් ඇවිල්ලා වැඩිච්චාම ඒක විද්‍යුත් තරංගයක් බවට මේ විද්‍යුත් චුම්බක තරංගයක් බවට පත් කිරීමේ හැකියාව මේ දෘෂ්ටි ප්‍රතාණයේ තියෙනවනේ එහෙම නැත්නම් මේ ඇහි ඔපේ තියෙනවා. එහෙම නැත්නම් මේ සියුම් භවයේ තියෙනවා. ඒකට රූපෙ වැඩිච්චාම එයා ඒක මොලේට පණිවිඩය අරින්නේ රූපය වශයෙන් නෙවෙයි ඇහැට දෘෂ්ටි ප්‍රදානයේ රූපේ වැටුණාට පස්සේ විද්‍යුත් චුම්බක තරංගයක් වශයෙන් තමයි ස්නායු තුලට රූපේ වැටුණාට පස්සේ ඒක මොලේ තියෙන බැලීම පිළිබඳ ආයතන වලට පණිවිඩයක් આવනවා මෙන්න මෙහෙම දෙයක් ඇහැට වැටුණයි කියලා. ඊට පස්සේ ආයතනය මේ ඇය ඇතුලේ තියෙන කොටස් දැකීම සම්බන්ධ කොටස් අර ආපු සංඥාව අනුව ඊට ඉස්සෙල්ලා ආපු සංඥාවල් එක බලලා මේක මනාප දෙයක්ද අමනාප දෙයක්ද සුබ දෙයක්ද අසුබ දෙයක්ද සුදු දෙයක්ද නිල් දෙයක්ද ආදි වශයෙන් එයා තීරුම් අරගෙන ඒ වෙලාවෙත් ප්‍රතික්‍රියා කරනවා ඊගේ මතක සටහනොත් තියාගන්න. ඉතින් ඒ අනුව ඇහැට වැටෙන මේ රූප රූපය සමහරට රූප సంతාන කියලත් මේක සඳහන් කරනවා. රූ සටහන් කියලා අපි සිංහලට දානවා. ඒ රූ සටහන මේ දෘෂ්ටිපතාණ්ඩ වරනට පස්සේ ඒක ස්නායු වලට ඇති කරනවා ඒ විද්‍යුත් චුම්බක තරංගයක් ඒක ගිහිල්ලා මොලේ පෙනීම සම්බන්ධ තැනට සංඥාවක් ගෙනියනවා. ඉතින් ඒක ඉස්සල්ලාම ඔය දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේදී ඒ සෙබළුන්ගේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සෙබළුන්ගේ මොලේ යම් යම් කොටස් හානි වුණාට පස්සේ එයත්න්ට පණ තියෙනවා පෙනීම විතරක් නැති වෙනවා. ඒක නිසා පළවෙනි වතාවට මොලේ පිළිබඳව උනන්දු විද්‍යාඥයෝ දැනගත්තා අසවල් තැනට හානි වුණොත් පෙනීම නැති වෙනවා. නමුත් ඇහිම සිද්ධ වෙනවා ගන්ධ රස පහත තියෙනවා ඒ නිසා හිතාගත්තා මේ හානි වෙලා තියෙන්නේ පෙනීම සම්බන්ධ මොළයේ කොටසට කියලා ඊට පස්සේ කල්යනකොට කල්යනකොට තේරුම් අරගත්තා ඊට පස්සේ මොලේ ඇඳ සටහන මේක ඇල්ල පේන දේ සම්බන්ධ කොටස ඒකේ වම් පැත්ත එකක් තියෙනවා දකුණු පැත්ත එකක් තියෙනවා දෙකට වෙන වෙනම ඊටසේ ඇහිම සම්බන්ධ ගන්ධ රස පහස කියලා නමුත් සමහර වෙලාවට දැකලා තියෙනවා මුලේ ඒ කොටස හානි වුණාට ඒත් පෙනීමේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ හොයාගත්තා පෙනීම සම්බන්ධ ස්ථාන එකක් නෙවෙයි දෙකක් තියෙනවා කියලා. මේ වෙනකොට හොයන තියෙනවා ස්ථාන 16ක් විතර තියෙනවායි කියලා. මේ ඇහෙන් එන සංඥාව ආවට පස්සේ ගබඩා කරතර බය ගැනීම හැකියාව සහ ඒ සංඥාව අනුව බය වෙලා දුවන්න ඕනේද නැත්නම් ඉදිරියට පැනලා සිප වෙනද ගන්න ඕනේද කියන එක කයට සංඥා නිකුත් කරන ආයතන. ඉතින් ඒ අනුව රූපයක් ඇහැට වැටෙනත් එක්කම ස්වයන් සිද්ධව ඒ වැටිච්ච රූපය ප්‍රියන අපි ඒකට කිට්ටු කරන්න බලනවා. අල්ල බදා ගන්න හදනවා. ඒක අපිරිය නම් අපි ඒකෙන් ඉවත් වෙන්න හදනවා. ඉතින් රූපේ දකින්නත් එක්ක මේ ශරීරයේ යන්ත්‍රය ඉදින් වැඩ කරන්න ගන්නවා. ඉතින් ඒක අපට ආරසාව පිළිබඳ සහ ස්වභාවික වර්ණයේදී ඊටා වැදගත් කෘත්‍යයක් කරනවා. දකින දකින රූපය අනුව තමයි අපි ගැළපෙන තැනකද ඉන්නේ නැති තැනකද ඉන්නේ කියලා අරසාවට සහ ස්වභාවික වර්ණය තමයි මේ පරිසරයට හැඩ ගැහිමේදී ඉතා වැදගත් තැනක් කරනවා. මේ අනුව බලනකොට තිරිසන් සතාගේ ඇහැ ඉදිරියෙන් තිබුණට ඒ සතා හරහට ඉන්න නිසා තිරච්ඡාන නිසා එයාට පේන දැකුම් ශේෂ්ත්‍රය බොහොම අඩුයි. මිනිසයා දෙපා සතා වුණාට පස්සේ සංවේදී ඉන්ද්‍රියයන්ගෙන් වැඩිම එක ඇහැ උඩටම ගිහිලා තියෙනවා. ඒ නිසා රවුමක් බලනකොට ඕනම තිරසං සත්‍යකට වැඩිය විදාල විශාල පරාසයක් අපට දැක ගන්න පුළුවන්. මේ දැක ගැනීම නිසා මිනිසයාට තමන්ගේ අරසාව සැලකීමේදී සුවිශේෂී තනක් ලැබිලා තියෙනවා. ශරීර බරත් එක්ක බලනකොට වැඩි උස ඇස් දෙක උඩටම ගිහිලා හිටපු නිසා ශරීරයෙන් ඇහෙන් තමයි අපි බලලා තමයි අපි ඉන්න පරිසරයේ අරසාකාරීද අපි ඉන්න පරිසරයේ අපිට ඇතිවෙන්න ආහාර තියනවාද අපි ඉන්න පරිසරයේ අපට බෝ කිරීම જાතිය බෝකරන්න හොඳ තැනක්ද ආදිවාසී ඔක්කොම ටික තීන්දුව කිරීමේදී ඇහි සුවිශේෂී කෘත්‍යයක් කරනවා නිසා අපි ඇහැට පුදුමාකාර සැලකිල්ල සලකනවා ඉතාම ප්‍රිය වස්තුවට අපි කියන්නේ ඇහි බබා වගේ කියලා. ඒක මගේ ඇහි බබා වගේ කියනවා. මොකද ඇහැ තමයි අපි ಜಾතිය බෝ කිරීමේ වැඩපිළිවෙලේදී ආරස්සාව කරන වැඩපිළිවෙලේදී සංඥා වැඩිම ප්‍රමාණයක් ගන්න. ඉතින් අනුව කෙනෙකුගේ ඇස් දෙක අඳ වුණොත් ජීවිතෙන් භාගයකට වැඩි ගියා. වැඩක් නැහැ. ඉඳලා වැඩක් නැහැ. අර මේ පරිසරට හැඩ ගැහිම වැඩ පිළිවෙල අරසා පිළිබඳව අනාත අසරණ තත්වයකටපත් වෙනවා. ඒ නිසා අපි ඇහැට මේක තම සංවේදී උපකරණයක් ඇහැට කුණක් වැටුණා වගේ කියලා කියනවා. අපි ඊටාම වැදගත් තැනක් දීලා තියෙනවා ජීවත් වෙන සතාගේ මනුෂ්‍යයාගේ ඇහැට. නමුත් උඹ දෙනෙක් දන්නේ නැහැ මේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ කියලා. ඒ නිසා ඇහැ කවදාකවත් ප්‍රත්‍යක්ෂය දන්නේ ඇහැට කවදාකවත් තමම පේන්නේ ඒ නිසා අපි කවුරු හරි පෙන්නපු ඇහැ මයි ළඟ තියෙනවා කියලා හිතාන තමයි ඉඳ වෙන්නේ. මගේ ඇහැ මට මරුණත් දකින්න බෑ. මට බලන්න කන්නඩියකින් බලන්න. ඉතින් ඒක නිසා මේ ඇහැ සියල්ල දැක ගැනීමේ සූක්ෂම ඉන්ද්‍රියක් බවට පත් වුණාට ඒකට ඒක දැක ගන්න බැරි ගතිය ඇහැ පෙන්වන්න කැමති නෑ. ඒ නිසා කවදාකවත් භාවනා කරලා ඇහැ ගැන භාවනා කරන්න යනකොට හිත කැමති නැහැ. යා නිතරම වෙන රූප පෙන්වන්න හදනවා. වෙන දේවල් වලට හිත යොමු කරලා ඇහි මේ තියෙන පුස්භාවය, ඇහි මේ තියෙන හිස් භාවය, ඇහි මේ තියෙන මායාකාරී භාවය දැනගන්න විඥානේ ඉඳ තියන්නේ. එතකොට අපිට නියාමයකට එන්න පුළුවන් පේන දේ තියෙනවා තියෙන දේ පේනමයි කියලා අපි උද්ෘතයක් හදාගන්න තියෙනවා. මේ තමයි භෞතික විද්‍යාව. යමක් තියෙන දේ පේනවා. ඒ පේන දේ එතන තියෙනවා. නමුත් ඒ ගත්ත න්‍යාය කොච්චර බොල්ද ඒ න්‍යාය කොච්චර නොමග යන සුළුද කියලා අපි කවදාත් අභියෝගයට ලක් කරන්නේ මොකද පෙනීම හරහා තමයි අපි ගොඩාක් දවසේ තීන්දුව ගන්නෙ ඒ නිසා සර්වචනාංශේ ප්‍රමාණ සූත්‍රයේදී ප්‍රමාණ කිරීමේදී පෙන්වනවා මිනිස්සයා හොඳ නරක හරි වැරදි ප්‍රිය අප්‍රිය ලාභ පාඩු මෙවදී ප්‍රමාණ කරනකොට රූප ප්‍රමාණය තමයි ඕනම කෙනෙක් ඉස්සරහින් තියෙන්නේ. අපි රූපයෙන් තමයි අනික් කෙනා ප්‍රිය කරන්නේ. එහෙම නැත්නම් මම ලොකු වෙන්න හදන්නේ, කැපිපෙන්න හදන්නේ රූප ප්‍රමාණය. ඒ නිසා රූපලාවන්‍ය සේවය ලෝකේ අද දරුණුම වැඩිම සල්ලි ගාණක් වේදම් කරන මානවයා සම්පූර්ණයෙන්ම නොමගරින පිස්සු අට්ටන තැනකටපත් වෙලා තියෙනවා. මොකද හැම කෙනා මේකට වශී වෙලා ඉන්නේ. රූපෙට වශී වෙලා භව රෝගය සදනා රූපෙට මත් වී ඇයිදු ප්‍රේමකලේ කියලා කියනවා. ඒ කොච්චර කිව්වත් කරනවා. මේ බණකින් බුදුහාමුදුර චචක්ක සූත්‍රයේ පෙන්වන්න හැදුවොත් විතක් මිස මේ ඇහි තියෙන මේ හැම සූක්ෂම භාවයක්ම විශාල කෙලෙස් ප්‍රමාණයක් වගුරන දෙයක් බව කාටවත් තේරෙන්නේ මේ ඔක්කොම මෙතෙක් විස්තර කරපු හැමදේම පේන්න තියෙන්නේ අපි අපාගාමී කිරීමේදී වැඩිම කෘත්‍ය සාධනය කරන්නේ ඇහි. වැඩිම අකුසල් කර්මනේ වගුරවන්නේ ඇහි. ඒ නිසා අපි ඒකට බුද්ධම ආසයි. ඒක තව පැත්තකින් මේ සූත්‍රේ නැතුණට පේනවා. මේ ආයතන හයෙන් ආයතන හයට සම අවස්ථාවක් දුන්නොත් හැම වෙලාවෙම ප්‍රමුඛතාවය ගන්න ඇහැ. ඇහැ කන දිව නාසය කය කියන මේ හය දුන්නොත් ඒ හයේදී මේ ඇහැ අනික් පහම යටපත් කරගෙන ප්‍රමුඛතාවය ගන්න. ඒ නිසා රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ බැලීම, රස බැලීම, පහස බැලීම කියන මේ පහේ වැඩියම කෙලෙස් වගුරුවන අධිකාරී ශක්තිය තියෙන ඇහැ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ඇහැ වැඩිම කෙලෙස් ප්‍රමාණයක් ඉන්නේ ඇහෙන් ඒක පිළිබඳව තෘප්තියකටපත් වෙන්නේ කවම කවදාකවත් මැරෙනකම්ම රූප බැලුවත් කවදාකවත් මිනිසෙකුට සතුටු වෙන්න බෑ අන්න ඒ වගේ තෘෂ්ණාවේ හොඳ කැපිපෙනෙන ලකුණක් තමයි ඇහැ ඒ නිසා අපි දවසකට හම්බ කරන ප්‍රමාණය ගත්තොත් එහෙම නැත්නම් අපේ ආර්ථිකය ගත්තොත් ඒ ආර්ථිකයේ වැඩිම වියදමක් අපි කරන්නේ රූප බලන්න සහ මගේ රූපේ ලස්සන කරගන්න. ඉතින් ඒක ශිෂ්ටාචාරය බවට පත් වෙලා තියෙනවා. වැද්දාගේ ඒක තිබුණේ නෑ. ඒ වුණාට දැන් කියනවා වැද්දාත් ලස්සනයි කියලා. ඒ මොකද මේක වණ කරගෙන කක්ක කරගත්තට පස්සේ මේ ලෝකේ වණ කරගෙන කක්ක කරගත්තට පස්සේ පේනවා වැද්දා කවදාකවත් පරිසර දූෂණය කරේ නෑ. වැද්දා කවදාකවත් ඒ විදිහට මේ ලස්සන වෙන්න ගිහිල්ලි වෙරෙලා මේ වසවිස කාලා නරකුණෙත් නැහැ. නැත්තම් අපිට පේන තියෙන වැද්දම් ලේච්චයි අපි ශිෂ්ටාචාරයි ඒ මොකද අපි රූපයට ගරු කරනවා. අපි ගමනක් යනකොට බිමනක් යනකොට පිළිවෙලක් තියෙනවා. වැද්දාගේ පිළිවෙලක් නැහැ. ඉතින් මේ ගතිය ඔක්කොගෙම පේන තියෙන මේ ඇහැ බුදුමාකාර විදිහට අපි අන්දව මීහරකෙකුට නාස්ලනුවක් දාගත්තා වගේ රූප ප්‍රමාණය දිගේ ඇදගෙන යනවා. රූපය පෙනුම තියෙනවනම් අපිට දෙවන්නක් දෙතරයක් කල්පනා කරන්න ඕනේ නැහැ. ඕන දෙයකට අපි වශී වෙන ගතියක් තියෙනවා. මේ නිසා බටහිර ලෝකේ සමාජයේ නායකත්වයේ ගන්නේ සමාජයට හරි වැරදි පෙන්වලා දෙන්නේ අලුත් මෝස්තර පෙන්ලා දෙන්නේ ඔක්කොම මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ එක්කෝපු වර්ණ දශකයේ ඉන්න අය තමයි ඒ ඒ රටේ නායකත්වය අරන් තියෙන්නේ. අයිඩල් එක වෙලා තියෙන වර්ණ දශකය කියන්නේ අවුරුදු 20 34 කාලේ තමයි ට්‍රෙන්ඩ් සෙට් කරන්නේ නායකත්වය දෙන්නේ ආර්ථිකය විනිශ්චය කරන්නේ ඔක්කොම. ආශයාකරේ විතරයි යහනිකට බහිච්ච මනුස්සයට තැනක් තියෙන්නේ. අරක තන්නේ ක්‍රම රූප ප්‍රමාණයට යන්නේ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ මෙහෙන් නාකියෙක් එහෙට ගියොත් මේකත් ලෝකයක් දහරමානිස් කියන්නේ හිතෙන. ඒ කට්ටියගේ වැඩ දෙල්ලන දිහා බලනකොට ඔක්කොම නායකත්වයේ සහ ප්‍රතිපත්ති තීන්දුව ගැනීම කරන්නේ රූප ප්‍රමාණයේ ඉන්න කට්ටිය නැත්නම් වර්ණ දශකයේ ඉන්න කට්ටිය. සීමාවක්ම නැහැ. මොන්නම දෙයක්වත් නැහැ පෙනුම සඳහා කිසිම සීමාවක් නැතු යන. ඉතින් අපි මේ වනු ගගා තටම තටම යන්න හදන්නේ එතෙන්ට යන්න. අපිත් මේ ඒ ඒ විදිහට මේ පෙනුම ඉස්සර කරගෙන මහත් මවාපෑම රූපලාවන් ඉස්සර කරගෙන ගත්ත ලෝකයකට ගිහිල්ලා ඒක මේ සර බලධාරි දෙයයන් වහන්සේ මාපු ලෝකයක් ඒක ස්වර්ගයක් ඒකේ සියල්ලම අංග සම්පූර්ණයි පුරංගනාවන් සහ පුරවැසියන් බුදුම ලස්සන නගරවල බුදුම පිරිසිදුවට අම්මේ ජීවත් වෙන හැරිම ලක්ෂණයි වල හැබැයි හැම එකකටම පිස්සු ඉන්න ඔක්කොටම මොලේ අමාරුයි බැලුව බැලමට නම් ආය මොකුත් නැහැ. කිසිම නාකියෙක් පේන්න නැහැ. කිසිම ලෙඩෙක් පේන්න නැහැ. කිසිම පිස්සෙක් පේන්න නැහැ. ඔක්කොම ගාල් කරලා නාකියෝ මහලු නිවාස වලට ගාල් කරනවා. ලෙඩ ඔක්කොම ස්පිරිතාල වලට ගාල් කරනවා. පිස්සු ඔක්කොම විසංගට වල ගමන් කර ගාල් කරනවා. නගරෙට ගියාම බලන්න ලක්ෂණයි පුරංගනාවන් සහ පුරවැසියන්. මෙන්න දෙයයන් ආශ්‍රම අපු ලෝකේ. ඉතින් අපිත් එතෙන්ද තමයි මේ කොළඹ පුරේ ශ්‍රියා බොහොම ලක්ෂණයි බලන්න රැට කොළඹුරේ ශ්‍රියා ඔච්චර තමයි වැඩි. ඉතින් අපිට පුළුවන් නම් මේ කොළඹුරේ ශ්‍රියාව මේ ගමටත් ගෙනියන්න කැලේටත් ගෙනියන්න අන්න දේශපාලන සංදර්ශනය අපි. අපි ආර්ථිකය හදන්නේ එතෙන්ද. අපි සමාජය ගෙනියන්න හදන්නේ එතෙන්ද. මොකද මේ රූප ප්‍රමාණ. ඉතින් ඒක ඒ කාමභෝගී ආමිෂ ලෝකයේ පැත්තෙන් බැලුවොත් අද හැදෙන ඉස්කෝලේ යන ළමයෙකුට එච්චර තමයි ඉතින් ඉස්සරහින් තියෙන වෙන මොනක්වත් පේන්න දෙයක් නැහැ. කිසිම වෙලාවකට කාටවත් තේරෙන්නේ නැහැ. මේකේ වැඩිම කෙලෙස් ප්‍රමාණයක් වගුරුවන්නේ ඇහෙන් වැඩිම ප්‍රමාණයක් අපාය යන්නේ රූප නිසායි කියලා ඒ දරුවෙකුට තේරුම් කරගන්න ගියොත් ඒ දරුවට සිද්ධ වෙනවා තන්නේ කර මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්කම සටනකට පෙළඹෙන. මොකද මුළු දෙපාර්තමේන්තුවම සැදී පැහැදී සිටගෙන අම්මලා තාත්තලා මේ දරුවට පෙන්ලා දෙන්න හදන්නේ කොහොම හරි කමක් නැහැ. පෙනුමක් ඇති කරගන්න ඕනේ. පෙනුමක් තියෙන තැනට යන්න ඕනේ. දිලිසෙන සියල්ල රත්තරන් නොවුනත් කමක් නැහැ. දිලිසෙනව නම් ඵලයක්. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඉතින් යෝගාවචරයේක් නැත්නම් මේ චචක්ක සූත්‍රය ඉගෙන ගන්න යෝගාවචරයේක් මේ ඇහැ සම්බන්ධයෙන් ඇහැ ක්‍රියාවත් වෙන හැටි පිළිබඳව දැනගන්න මේ එයා පටන් ගන්න මානසික මට්ටමක ඉඳලා කවදාකවත් බෑ. පටන් ගන්න මානසික මට්ටම පෘථග්ජන මානසික මට්ටම හැම වෙලාවෙම ඇහැ පිනවන ඇහැ පිනවීම පොහසත්කමක් ගත්තේ වශයෙන් ගත්ත යමක් කමක් තියෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් විදිහට ගත්ත හදාගත්ත පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා යෝගාවචරයට අවශ්‍ය වුණත් මේ බුදු වැහෙන් දකින්න ඇහක් පිළිබඳව ඇති හැටිය දකින්න යහතාව දර්ශනයක් දකින්න එයාට මේ පටන් ගන්න මානසිකත්වයෙන් කරන්න බෑ. එයාට ඒක දකින්න ඉස්සල්ලාම සීල ශික්ෂාවක පිහිටලා ඒ කියන්නේ යම් ප්‍රමාණයකට කාය වචන දෙක හික්මවගෙන ඊට පස්සේ සමාධියක් හිත ඒකාග්‍ර භාවයක් ඇති කරගෙන අර ඇති වෙච්ච ඒකාග්‍ර භාවය මේ චක්කායතනට යොමු කරුවොත් විතරක් දැක ගන්න පුළුවන් හරියට චිත්‍රපටි පෙන්නන ප්‍රොජෙක්ටර් එකක්. ඒකෙන් කරන වැඩ අනුව චිත්‍රපටිය බල බල හිටපු එකනා ඒ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බලන්න ගියා වගේ මේ චක්කායතනේ වැඩ කරන හැටි දැක ගන්න යා සීලයක පිළිටන්න ඕනේ. ඊට පස්සේ කායානුපස්සනාව වඩන්න ඕනේ. ඊට පස්සේ කායානුපස්සනාව හොඳට Taman තුල සිද්ධි වුණාට පස්සේ එහෙන් ඇතිවෙච්ච සතිය සහ සමාධිය රූපෙට යොදවන්න ඕනේ. එහෙම නැත්නම් ඇහැට යොදවන්න ඕනේ. අන්න යොදවනකොට බලන්න පුළුවන් දේවල් වලින් අමාරුම දේ තමයි ඇහැ. මොකද ඒ තරම්ම ඒක යොහුසුලුයි. හරිම සූක්ෂමයි. ඒකට උපමාවක්වත් පෙන්වන්න බැරි තරම් මේ ඇහැ නික්ලිෂී අරමුණක ඉඳලා හිත කෙලස් ගොඩකට අදින හැටි. ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්න එහෙම නැත්නම් නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න තියෙන්නේ අපි සක්මනක සක්මනක් පිළිබඳ අහලා විවිධාකාරයෙන් ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන් බව දැකගෙන සක්මනක ඇවිදගෙන සක්මනේ වම වශයෙන් දකුණ වශයෙන් අනායාසයෙන් ඒක කෙරීගෙන යනකොට මේක ඇස් දෙක ඇරලානේ කරන්නේ මේ සක්මන් භාවනාව ඒක දිගින ඇස් වහගෙන කරන්න එපයි කියලා. ඉතින් ඒ කෙනාට සක්මන මැදහරියේ යනකොට කොහොම හරි සතියක් ඇති කරගෙන සමාධියක් ඇති කරගෙන කකුලේ සංවේදී භාවයට පයේ ඔපේට හිත යොදාන මේ වම වම් පයේ පතුල පොළවේ කර්කස භාවයත් එක්ක ගොරෝසු භාවයත් එක්ක ගැටෙනකොට මට මෙන්න මෙහෙමයි විලුඹට බර දැනෙන්නේ ගොරව කර්කසයි, පය මෙලෙකයි. ඒ තද ගතිය මට විලුඹට දැනිලා ක්‍රමයෙන් ඇඟිලි දිහාවට මාරු වෙනවා. සමහරුන්ගේ කකුලේ පිටිපැතුල පිටපැත්තේ රාමෝදිගේ මාරු වෙනවා. සමහරුගේ ඇතුළ රාමෝදිගේ මාරු වෙනවා. එතකොට යාට තේරෙනවා අනිකුත් සියලුම ඉන්ද්‍රියන්ට වඩා පයේ සංවේදී භාවය වම තියෙනකොට දකුණ තියෙනට වැටහෙනවා. වමෙන් දකුණට යනකොට මාරු වෙනකොට වැටහෙනවා. ඉතින් මේක කරගෙන යනවයි කියන එක විශ්වකර්ම වැඩක්. මොකද එතකොට ඇහැ අරගෙන හිටියට ඒ යෝගාවචරගේ සතිය සහ සමාධිය ඇහි තියෙන වශී භාවයේ යටපත් කරගෙන කාය සංවේදී භාවය කයේ ඔපේට හිත ගිහිලා. ඒක බොහොම කම්බිය ඇවිදිනා වගේ වැඩක්. ඒ නිසා යෝගාවචර දැන් තේරෙනවා සතිය පිහිටවල තියෙනවා කයේ පයේ ස්පර්ශේ. පොළොව වැටෙනවා බර මාරුවේ නැටි තේරෙනවා නමුත් යෝගාවචරය කෙලවරට ගිහිල්ලා හැරෙනකොට දන්නේම නැතුව ඇහැට හිත පනිනවා අර පේන රූපයකට එතකොට යෝගාවචරයා ඒ රූපයට කොච්චර ලොල් වෙනවද කොච්චර මත් වෙනවද කියනවනම් මම සතිය පැවැත්විය යුත්තේ පයේ නේද මෙතෙක් වෙලා කාය ස්පර්ශේ තිබිච්ච හිත නැත්නම් කාය විඥානික පාරක් දැන් චක්කු විඥානේ බාටපත් උනා නේද මගේ දැන් හිත තියෙන්නේ ඇහි නේද කියලා අර පයේ තිබුණ හිත ඇහැට මාරු වීමේ යෝසුලුකමත් ඇහි දකින්න දේ තියෙන සංවේදී බව කෙලෙස් බරිත බව නිසා ප්‍රියම ගතිය නිසා ඒ යෝගාවචරයට මේ මාරුව සිද්ධ වෙන හැටි තේරෙන්නේ නැහැ. පයේ තිබුණ හිත කොහොමද ඇහැට යන්නේ කියලා. මේකෙදි තවත් එකක් යටිපහුවෙනවා. ඒ මොකද්ද? අර පයි වම දකුණු වශයෙන් බල බලා ඒක ගෞරවයෙන් කරගෙන ගියාට ඒක නිතර පේනකොට ඒක එපා වෙලා තියෙනවා. ඒක නීරස වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක නිකන් මේ එලිපත්තේ ඉන්න බල්ලලා වගේ එයා ඊට වැඩිය රසවත් දෙයකට පණින්න බලන ඉන්නේ. ඒක යෝගාචරයට තේරෙන්නේත් නැහැ. නමුත් ඇහැට පැනපු ගමන් දැන් පේන රූපයක ඉන්නේ චක්කු ප්‍රසාදේ ඉන්නේ චක්කු විඥානයේ ඉන්නේ කියලා උගාක් බහුසත භාවේ නැත්තම් මේ කාලේ ඊටාම තුනී පතුරු වලට කපන්න දන්නේ නැත්තම් මේ වෙනස කොච්චර යහුසුලෝ වෙනවද ඒක දත යුතු බව දත යුත්තක් බව දන්නේ නැත්තම් යෝගාවචරය කියන්නේ බාහිර රූප නිසා මට භාවනා කරගන්න බැරි වුණා බාහිර රූප නිසා මට භාවනාව කැඩුනා කියලා මේ මේ දේ Tamanට පාලනය කරගන්න බැරි තත්වයට කනපින්ඩම් ගන්නවා නමුත් මේ මාරුව වෙන වෙලාවේදී කායානුපස්සනාවේ හොඳ පරිචයක් තියෙන කෙනෙක් නම් කය පිළිබඳව මෙහෙමයි මේක කෙලෙස් අඩුම තැන මේට සාපේක්ෂව ඇහැ බලාගෙන ඉන්නවා ඊට වැඩිය විචිත්‍ර දෙයක් පෙන්වනවා කෙලෙස් අධික දෙයක් පෙන්වනවා කන බලාගෙන ඉන්නවා ඊට වැඩිය කෙලෙස් අධික දෙයක් පෙන්වනවා නාසය දිව මේ ඔක්කොටම බැරි තැන තමයි කයට ගන්නෙ. ඒ නිසා සක්මනේ කයි හිත පවත්වනවායි කියලා කියන්නේ යෝගාචරගේ විශාල ජයග්‍රහණයක්. නමුත් ඒ ජයග්‍රහණය සියල්ලම බිඳුවට බස්සලා ඇහැට හිත ගිය ගමන් එතකොට යෝගාචරයට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ පද්ධතිය වැඩ කරන්නේ පුළුවන් තරම් හැම වෙලාවෙම අධික කෙලස් තියෙන තැනට පැදුරටත් නොකිය හොරේ යන්නයි. ඒ අනුව බලනකොට ඇහැ ඉන්නේ ප්‍රධාන විධායක නිලධාරියෙක් විදියට. ඒ අවස්ථාව ගන්න. ගත්ත ගමන් යෝගාවචරය අර තරම් Tamanට තරම් නොවන විදිහට අර නික්ලේශී තැනක ඉඳලා නැත්නම් කෙලෙස් අඩු තැනක ඉඳලා විශාල කෙලෙස් ඇත් තැනකට යනවා. මොකද යෝගාවචරයට පෙන්නේ ලස්සන චිත්‍රයක් දැක්කා කියලා. ප්‍රියමනාප දෙයක් දැක්කයි කියලා. හැබැයි යෝගාවචරයට මතක නැහැ ඊට ඉස්සෙල්ලා හිතියේ නික්ලේශී තැනක කියලා. ඒ කය පයේ දකින්නවම දකුණ තදවීම කම්පන චංචල දැක්කට මොකද නීරසව ඉඳලා තියෙනවා මගේ හිත කියනක යෝගාවචරය දන්නේ ගොඩක් බහුසුත වෙන්න ඕනේ එකම අරමුණක බොහෝ වෙලා පවත්නකොට ඒක නිකන් gedara ගෑණි බවට පත් වෙනවා. gedara ගෑණි දුක බලන්න දෙයක් නැහැ නේ. බඳින්න ඉස්සෙල්ලා නම් gedara ගෑණි උනක් ප්‍රශ්නයක් තියෙනවා. බෙන්දට පස්සේ දෙයක් නැහැ. ඒ වගේ තමයි ශක්මන කරගෙන කරගෙන යනකොට ඔය පයේ දැනෙන දේ දිකට පවත්තන්න නම් කොච්චරක් ඒකට සද්ධාාවක් කොච්චරක් ඒකට මානසිකාරයක් කොච්චරක් ඒකට බහුසුත භාවයක් කොච්චරක් ඒකට සම්මා දිට්ඨියක් කොච්චරක් ඒකට යෝනිසෝමනසිකාරයක් ඕනද කියලා ආධුනිකයට කොහොමඩක්වත් තේරෙන්නේ ආධුනිකයා දන්නේ මේ සක්මන් කරගෙන ඉන්නකොට රූපයක් දැක්කයි කියලා. ඒ විතරක් නෙවෙයි. ඒතර සක්මන් කරව බව මත පොත් නෑ අර රූපේ ගැන පොත් ලියන්න පටන් ගන්නවා. උගුල දැක්කේ නැහනේ අනේ හරිම ලස්සන මේ මේ මේ බෝධිලිමෙක් දැක්කනේ මෙතන අඟක් තියෙනවා වලිගේ මෙහෙම කර කියලා ගිහිල්ලා තියෙනවා කොළ පාට ගිහිල්ලා ළඟ ඉන්න ඔක්කොම යෝගාවචර කියන කෝ අනේ මටත් පෙන්වන්නකෝ ඒකට බෝ යෝගාවචරකම දන්නෙත් නෑ කෙලස් නැත්නම් දන්නෙත් නෑ ඉතින් කවි ලියනවා චිත්‍ර අඳිනවා নানা ප්‍රකාර දේවල් මේක තමයි සාහිත්‍ය කියලා කියන්නේ එතකොට මාර රාජධානියක් වැඩ මහරයාගේ සේනාවක් වැඩ. විශාල පිරිසක් අමාරු වැඩ. ඒක නිසා මේ ඇහි සෙල්ලම් ටික බලාගන්න ආධුනික යෝගාවචරයට ඕන වුණාට ඒක ලේසි නෑ. ඒකට ගොඩාක් කායानुපස්සන පුරුදු කරන්න. ගොඩාක් සතිය සමාධිය පුරුදු වුණාට පස්සේ ඒක අභියෝගතා පරීක්ෂණයක් උසස් වීම සඳහා කරන කඩින් පරීක්ෂණයක් ඒක අන්තිමට තමයි කරන්නේ. නමුත් දේශනාවේ ਸਰුවචන දේශනාවේදී අජ්ජත් ආයතන වෙනකොට ඉස්සල්ලාම පෙන්වන්නේ රූපේ. ඊට පස්සේ ශබ්ද, ගන්ධ, රස, එනසං කන, නාසය, දිව, කය. මේ මේ පිළිවෙල තමයි කෙලස් වගුරුවන පිළිවෙල. ඇහැ තමයි වැඩියෙන්ම කෙලස් වගුරුවන්නේ. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව, ඊගාට කය. ඒකයි ਸਰවචන්සේ කය අනුපස්සතයෙන් පටන් ගන්න කියන්නේ. මොකද ඒක කෙලස් වගුරුවන අඩුයි. නමුත් කෙලස් වගුරුවන අඩුකම තමයි අපි නීරසකම් වශයෙන් දකින්නේ. කම්මැලිකම වශයෙන් දකින්නේ. ඒකාකාරීකම වශයෙන් දකින්නේ. පාළු ගතිය වශයෙන් දකින්නේ. අසරණ ගතිය වශයෙන් දකින්නේ. අනුතුරුදායක ගතියක් වගේ තේරෙන්නේ. අතරමං වුණා වගේ තේරෙන පටන් අර ගන්නවා. කායනුපසනාව පටන් ගන්නවා. ඒකේ අනිත් පැත්ත තමයි කායනුපසනාව කොච්චර කොච්චර දියුණුවක් ඇති වැඩක් නැහැ. ඒ ඇති කරගත්ත සතිය සමාධිය චක්කායතන තේරුම් ගන්න පාවිච්චි කරේ නැත්තම්. එම්නා යෝගාවචරයට හැමදාම භාවනා මධ්‍යස්ථානක ඉන්න වෙනවා. මොකද එළියට ගිය ගමන් අපි අහුවෙන්නේ කානිවල් එකට ගිය ගමන් චක්කායතනට තමයි. ඒ නිසා මේ කායानुපසනාවෙන් ඇති කරගන්න සති සමාධි චක්කායතනට යොදාගත්තට පස්සේ තමයි අපට එදිනදා ජීවිතයේ মালටි ටාස්කින් කරන ගමන් සතිය පවත්වන්න පුළුවන් බව තේරෙනවා. ඒ නිසා ඒක ආධුනිකයට ඒක කරගන්න බැරි උනායි කියලා දොස් කියන්න නරකයි. නමුත් ආධුනිකයා මතක තියාගන්න ඕනේ හොඳට වඩලනද කායනවසනාවක් ඇතුව පරියංකේ ඉන්නකොට චක්කායතනේ කරදර කරන්නේ නැහැ. මොකද ඒ නිසා මොකද ඇත්ත එක වහගෙන ඉන්න නිසා. නමුත් මනෝරූප ඇවිල්ලා චක්කායතනේ හොල්මන කරනවා. ඉතින් භාවනා කරන කට්ටිය කොච්චර කොච්චර භාවනාදී පේන රූප වලට මත් වෙලා ඒව පිළිබඳව කමඨාන් සුද්ධ කරනකොට 90ක් ප්‍රශ්න අහනවා මං කහ පාටක් දැක්කා ඊට පස්සේ රතු පාටක් දැක්කා කහ පාටද හොඳ රතු පාටද හොඳ භාවනා කරගෙන ඉනකොට වයසක කෙනෙක් දැක්කා බුදු පිළිමයක් දැක්කා අසුචි දැක්කා රත්තරන් දැක්කා මේව කොයි එකද හොඳ කියලා ඔක්කොම අසුචි ඔක්කොම අසුචි. මේ වගේ තාරාතිරන් හිටන් තෝරන්න හදනවා මේ අසුචි කැලේ මුල කැලේද හොඳ මැදද හොඳ කියලා අහනවා. කට්ටේ වට්ටද හොඳ මැද කැලේද හොඳද කියලා අහනවා. ඉතින් කොහොම මිරිකලා ගත්තත් ඕකේ මැණික් නෑ. අසුචි මිරිකුවාට මැණික් හම්බ වෙන්නේ නමුත් මේ මත් වීමට හේතුව මේ චක්කායතන නිසා රූපවලට අවුරුදු කෙල කෝටි ගාණක් අපි ප්‍රමුඛතාවෙ දීලා ස්වභාවික වර්ණයේ දිගේ ඉදිරියට ගිහිල්ලා අරසව දෙන්නේ මේකෙන් බව දැනගෙන මේ ඇහැට කරන අනියම් ප්‍රේම සම්බන්ධතාවයේ අතුරු බලයක් නැත්නම් අයජාතක දරුවෙක් තමයි ඇත් දෙක වහන භාවනා කරනකොට ඇහැට පේන රූප. මේක සමත ලෝකේ විශාල චිත්‍ර කතාවක් යනවා. විපස්සනා ලෝකේ කියන ලත්තනම ලෝක පරපං ඔබ සත්‍ය කරන්න ආව මායමක් විතරයි කියන්නේ. ඉතින් හරි අමාරුයි. හරිම අමාරුයි යෝගාවචරයට අර පළවෙනි පාඩම කාලා තිබුණා නම් මේ පේන රූපවල මොකක් හරි දිනනවා මේ නිමිත්තක් තියෙනවා මේක පේනයක් කියනවා වගේ මොනවද කියන්න හදනවා කියලා. ඒ යෝගාවචරය පොත් පිටු ගණන් දවස් ගණන් වැය කරනවා මේ දැකපු රූපවල මොකද්ද කියවෙන්නේ කියලා. අසරලා නෙමෙයි ඇස් වහගෙන. නමුත් සක්මනේදී ඇස් දෙක අරගෙන භාවනා කරන නිසා ඒ යෝගාවචරයට අර ඉස්සර කරපු ඉස්සර කිපු නිදර්ශනේ වගේ ඉරියාපත සංදියට යනකොට ගිහිල්ලා හැරෙනකොට ඇහැ මේ පැහැර ගන්න හැටි අවධානය පැහැර ගන්න හැටි අපිට දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගමනක් යනකොට ඒ යන ගමනේ කෙලවරට යන්න ඉස්සෙල්ලා අපි දකින රූප අපේ ගමන සම්පූර්ණ වෙනත් මඟකට යොමු කරනවා. මේකට කියනවා ප්‍රපංච කරනවායි කියලා. එහෙම නැත්නම් වටවලල යෑමක් කරනවා. කෙලින් යන්නයි අපි gederin එලිපත්තෙන් එළියට බහින්නේ. බහිනකොටම පේන රූප අනුව සුබ ලකුණු අසුබ ලකුණු අනුව අපි කරකවගෙන ගිහිලා හිතා ගන්න බැරි තැනක කෙලවර වෙලා ඉන්නේ. අපි කලුව මාරපන් ගියා වගේ තමයි. ඒකට හේතුව මේ ඇහෙන් එන සංඥාවලට අපි දාසකත්වයක් වෙනවා. ඉතින් මේක කිව්වට මේ ඇහෙන් පේන රූප නිසා කෙලෙස් උපදී කියලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. හුඟ දෙනෙක් හිතන්නේ ඇහෙන්ට හොඳ ලස්සන රූප පේන්නේ පෙරකල පිනකට කියලා. ඒ නිසා ඇහැ හොඳට තියාගෙන ඉන්න ඕනේ. ඇහැ නැත්තම් ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසා ඇහැට සලකනද පුදුමාකාර මෙහෙමක් තියෙනවා. නමුත් හොඳට කායනුපසනා කරලා හොඳට සතිය පිළිබඳ අවබෝධ කරන හොඳට සමාධිකේ යුක්තව මේ ඇහ කනට සාපේක්ෂව බැලුවොත් මායයත් එක්ක යම දූතයත් එක්ක අපායත් එක්ක ඇහ ගොඩාක් සම්බන්ධකම් තියෙනවා. ඇහ හරහා තමයි අපි ගිහිල්ලා අතාරින්නේ අපායට. යමයන් අහු වෙන්නේ මායයට ලක් වෙන්නේ කෙලෙස් වලට ලක් වෙන්නේ. නමුත් ඒක මේ චක්ඛායතනය චචක්කවල තියෙන පළවෙනිම පටන් ගන්න තැන බුදුරජාණන්සේ ඇයි මේ ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ කියන එක තේරෙන්නේ අපි ඇහෙන් අමාරු වැටිච්ච දවසක රූප ප්‍රමාණ කරන්න කියලා අමාරු වැටිච්ච දවසක ඉතින් ඒ නිසා කිව්වොත් බුදුහාමුදුරෝ භාවනා කරන රුචිකේනා අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා උඟ දෙනකොට තේරෙන්නේ ඇයි භාවනා කරන්න අරණ්‍යයකට යන්න කියන්නේ ඇයි භාවනා කරන්න රුක්ඛ මූලගත වෙන්න කියන්නේ ඇයි භාවනා කරන්න ශුන්‍යාගාරගත වෙන්න කියන්නේ මොකද ආරණ්‍යයට ගියාම සිත් පහදින දෙයක් නැහැ. ඒකේ තියෙන දිශා මාරු වෙන ගතියක්. ආරණ්‍ය මැදට ගියාම කොයි දිශා බැලුවත් එක වගේ කොහේ ගියාද කියලා හොයන්න බෑ. කැලේ මැදට ගියාම භූතයෝ ගහනවා, ව්‍යාලයෝ ගහනවා, යක්කු ගහනවා කියලා තමයි කියන්නේ. නමුත් මේ පාරවල් තොටවල වල වගේ ඊතල ගහලා නම්බර වීදි දාලා GPS එකට අල්ලලා මොන්න මගුලක්වත් නැහැ කැලේ. ගියාට පස්සේ කොයි අත බැලුවත් එකයි අන්ද අන්ද මණ්ඩ කරනවා. ඉතින් ඒකට කාමභෝගීන් බයයි. ආරණ්‍ය වනරේ වනසේ සාත්‍ර හරිම රමණීයයි. නමුත් කාමභෝගී පුද්දල කිසිත්ම කැමති නෑ. එයා කියනවා මේ ස්වාමීන් වහන්සේට කොළඹෙන්න බැරිද කියලා. මොකද ඒකට උඟෝ දෙකට නිවන් දකින්න පුළුවන්. ඒක තමයි ඉතින් ක්‍රමය. ඉතින් කිව්වොත් මේ ඊට වැඩිය භාවනා නොකරත් කමන්නේ කැලේ හිටියොත් හොඳයි කියලා ඕවා වැඩි බණ අපව්ව බෑ. පුළුවන් නම් හොඳම ස්වාංශනමක් කොළඹට වඩම්ම ගත්තොත් ඒක තමයි වැඩි. ඒ ක්‍රමණීය වනසීනාසන කාමභෝගයට කැමති නැහැ. මොකද ඒක ඇස් අන්ධ කරවන සුළුයි. එහෙම නැත්නම් දිහා මාරු කරවන සුළුයි. කරකොල තැරිය වගේ. ඒක නිසා කැමති නැහැ. නමුත් සර්වචන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ඇහි තියෙන මේ මත් කරවන සුළු ගතිය එහෙම නැත්නම් ඇහැ අපට කොච්චරක් මේ උදේ පැන්දෑවේ අයි ඩ්‍රොප්ස් දාගෙන අයිබ්‍රෝස් පාට කරගෙන කොන්ටැක්ට් ලෙන්සස් දාගෙන තෙල්ලම් කරගෙන හිටියට මේක සේවය කරන්නේ කාටද කියලා. මෙයා කාගේ හෙන්චයියේද කියලා. මෙයා උදව් කරන්නේ මොකටද කියලා කසක සූත්‍රයේදී ਸਰුවචනංශෙ පෙන්නනවා ਸਰුවචනංශේ මේ වගේ පිරිසක් ඉදිරිපිට තියාගෙන තාමත්ම පිරිසට හිත්වදින හොඳ ධර්ම කොටාශයක් කියලා දීගෙන ඉන්නවා. කියලා දී ඉන්නකොට මාර්යා කල්පනා කරනවා මේ බණ දිගටම ඇහුනොත් මේ එකෙක් දෙන්නෙක් නිවන් දකිනවා. ඒසොට මාකී පාලනයෙන් පයින්නවා. නිසා කොහොම හරි ගිහිල්ලා මේක බාධා කරන්න ඕනේ කියලා ඒක පාරට කඩාවදිනවා සභාවට ගොවියෙක් ගිවිලාචේ මඩ කකුල් දෙකක් සහිතව කෙවිතක් අතේ තියාගෙන මඩ සහිත සූට් එකකින් ඇවිල්ලා අහනවා ශ්‍රමණ බවත් ගෞතමයේ මගේ බලිවද්දන් දැක්කද හරක් බාන දැක්කද කියලා. මේ ගොවිතැන් කරන ගම හරක් දෙන්න හොයන ගොවියෙක් වගේ හොඳටම ගොවි ස්වරූපේ දැක්කන. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පාපී මාර තොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. එතකොටම මාරයා දැනගන්නවා මාව අඳුරගත්තයි කියලා. මේ ආව ස්වරූපේ පෙන්වන්න තියෙන්නේ මේ කතාව බාධා කරන්නයි. මේ බන බාධා කරන්නයි එන්නේ. ඇවිල්ලා කතා කරන්නේ මේ හරක් දෙන්න ලියලා මම තේ ටික බොන්න ගියා. තේ ටික බීලා එනකොට හරක් කැලේට ගිහිල්ලා මේ පැත්තෙන් හරක් එහෙම යනවා දැක්කද කියලා බුදුරජාණන්ගේ මේ මග විස්තරයක් ඔත්තුවක් අහන්නේ. ඒක බුදුරජාණන්ගේ එලින්ම කතා කරලා කියනවා. පාපි මාර උඹට හරකුන්ගෙන ඇති වැඩේ මොකද්ද කියලා. ඒකට මාරයා දැන් බුදුරජාණන් වහන්සේට විවෘත වුණා. නමුත් සංඝයාට විවෘත වෙලා නැහැ. සංඝයා දන්නේ මේ ගණ ගණ දිනෝ තේරෙන්නේ නැහැ මේ කතාව තේරෙන්නේ නැහැ. ඒසරම මාරය අඬහැරයක් පානවා බුදුරජාණන් වහන්සේට ඇඟ හීතල වෙන්න. බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණේ ඔබ දැනගනින් ඔය ඇහත් මගේ ඔය රූපෙත් මගේ ඔය චක්කු විඥානයත් මගේ ඔබ කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද කියලා. බොයේ ඔය උපදම දමා අය කන්ටැක්ට් ග්ලාසස් දම දමා අයිබ්‍රෝස් පාට කර කර ඔය ලස්සන නේත්‍රකාන්තිය වගේ තියෙන ඇස් දෙක මම දීපු එකක් ඕක. ඒක මම උඩ පේන රූපත් මගේ ඒ රූප දකින්න විඥානේ බූට්ටු කළ දෙන්නෙත් මගේ ඒ නිසා ඔබ දැනගනින් ශ්‍රමණ ඔබට කොහෙ ගිලාත් ගැලවෙන්න බෑ. ඔය කන මගේ, ඔය සද්දේ මගේ, ඔය සෝත විඥානයේ මගේ, ඒ නිසා උඹට කොහෙන් ගිහිලා ගැලවෙන්නද කියලා. ඔය නාසයත් මගේ, ඔය ගඳ සුවඳත් මගේ, ඔය ගහන විඥානයත් මගේ. ඔය දිවත් මගේ, ඔකට දෙන රසත් මගේ, ඔකට දෙන ජීව විඥානයත් මගේ, ඔය කයත් මගේ, කාය පස්සබ් පස් පොට්ටබ්බයත් මගේ පහසත් මගේ කාය විඥානයත් වගේ මනසත් මගේ ධර්මායතනයත් මගේ මනෝ විඥානයත් මොකෙන් ගිල ගැලවෙන්නේද කියලා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා මාරය යමෙක් කියනවා නම් ඇහැ මගේ කියලා යමෙක් කියනවා නම් ඒ ඇහැට පේන රූප මම දැක්ක රූප මගේ රූප කියලා යමෙක් කියනවා අනේ හොඳ වෙලාවට මගේ ඇහැට ඒ රූපේ මුලිච්ච කරලා දුන්න මේ විඥානේ මගේ කියලා ඌට ගිහිල්ලා ওই බණ කියාපන් යමෙක් කියනවා නම් මේක මගේ කන කියලා යමෙක් කියනවා නම් අහපු සද්දේ මගේ කියලා යමෙක් කියනවා නම් ඒ අහපු සෝත විඥානේ මගේ කියලා ඌට කිලෝ බණ කියාපන් යං ඉදන්ති මම වදන්ති නතේ මයි කිය බුදුරජාණන් කියන මේක මේ ඇහ මගේ කියා ගන්නවා නම් ඒ රූපේ මගේ කියනවා නම් චක්කු විඥාන මගේ කියනවා කොහෙන් සමන මොක්ක සීදි කියලා මාරයනවා ඔබ කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද සමනය බුදුරජාණන් කියනවා මම මේක මගේ කියන පිළිසෙත් නැහැ මම කියන්නේත් නැහැ මේ ඇහැ මගේ කියලා මේ රූප මගේ කියලා විඥානය මගේ කියලා ඒ නිසා ඔබ එහෙම කියන කට්ටියට කියලා ඔය ඇඬරේ පාපං උඹට මං ගිය පාරේ හුලඟක්වත් අල්ලන්න බෑ කියලා ඒකට අපිට චක්කායතනෙ දැනගන්න ඕන වෙන්නේ මේ චක්කායතනෙ අසික්ඛිතව හැසිරුණොත් ශික්ෂාගරු කෙරුවේ නැත්නම් අනන්ත අප්‍රමාණ කෙලෙස් වගුරුවන තමනුත් කෙලෙසන අනුනුත් කෙලෙසන වස්තුවක් පාඩපත් වෙනවා. ඒක බුදුහාමුදුර අනිත් පැත්ත හරවලා අපිට පෙන්නනවා. චක්කායතන විදිහට මෙන්න මේ විදිහට දැනගන්න එතකොට ඔබට නිවන් දකින්න පුළුවන්. ඒකටයි චක්ක සූත්‍රය ඉස්සලාම මේ චක්කායතනෙ පෙන්ලා තියෙන හැබැයි ඒක මේ අපේ තියෙන මේ පෘ탁ජන මනසින් අපි මේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඇහැදියා බලාගෙන මේ අලියට ඇහැ තියන්න හරි බුදු පිළිමකට නේත්‍ර තියන්න හරි නැත්නම් අයිබ්‍රෝස් පාට කරන්න හරි යනකොට තියෙන භාවනාව නෙමෙයි මේ කතා කරන්නේ. එතකොටත් ලොකු අවධානයක් ඕන. ඒකත් කරන්නේ පොඩි දෙල්ලමකට නෙමෙයි ඇහෙන ගානක් ගෙවලා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ හොඳවර කායනුපසනාව වඩලා ආනපානේ ඉන්නකොට ඇහැට පේන රූප වලට හිත ඇදිලා යන්නේ කොහොමද? සක්මන් කරනකොට මේ කායानुපස්සනාවේ ස්පර්ශී කම්පන චංචල වල සෑහෙන වෙලාවක් තියේදී ඇහැට හිත පනින්නේ කොහොමද? එදිනදා ජීවිතයේ ඇහ කන දිවනාසේ කයමන විවෘත කරගෙන කානිවල් එක ඉන්නකොට කොහොමද කෙලෙස් වගුරුවන්නේ? පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා ලස්සන කෙල්ලෙක් ඉදිරියට පිටන කොල්ලෙක්ගේ වැగిරෙන කෙලෙස් ප්‍රමාණය ගැන කල්පනා කරන්න. දෙන්න ලව් කරනකොට මම බලාගෙන ඉන්නකොට හොඳ සුන්දර වයසින් ඉන්න දෙන්නේ ඇහත් ඇරිලා කන සද්ද ඔක්කොම තියෙනවානේ. එතකොට මේ පුරුෂයාට ස්ත්‍රී රූපේ තරම් මනවදන දෙයක් නැත්තේ නෑ. ස්ත්‍රී සද්ද තරම් ඇත්තෙත් නෑ. ස්ත්‍රී සුවඳ තරම් ඇත්තෙත් නෑ. ස්ත්‍රී රස තරම් ඇත්තෙත් නෑ. ස්ත්‍රී පහස තරම් ඇත්තෙත් නෑ. ඒ ස්ත්‍රියාවට පුරුෂයෙක්ගේ රූපේ තරම් ගඳ සද්ද ගඳ ඇත්තේ. ඉතින් දෙන්න ලං වෙලා ඉන්නකොට හිතාගන්න ඒක දකින්නට බලහින්න අපටත් කෙලස් වැගිරෙනවා. ඒක තමයි අද තියෙන වැඩිම ඇඩ්වර්ටයිස්මන්ට් එක. එහෙව් ලෝකයක ඉඳලා මේ දවස් හතකට මේ වගේ තැනකට ආවට පස්සේ කරගොල ඇතරියා. ඊට පස්සේ මදුවට ඕම්බොලි චචක්ක සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නවා. කරගොල ඇතරියා වගේ. ඒ ඒක දේශනා කරලා මේක දැනගන්න ඕන උනාට දැනගන්න බෑ. මොකද හේතුව අපේ හිත තියෙන්නේ අර පරණ මානසිකත්වය. අපේ හිත තියෙන්නේ ආමිෂ සැපේ. අපිට යම් වෙලාවක පුළුවන් ඕනේ නම් මේ චක්කායතනෙ කියන එක මායя පෙන්වන විදියට නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන තාලෙට දැක ගන්න නම් දුර ගමනක් යන්න ඕන. ඇස් දෙක වහන්න ඕනේ ඉස්සල්ලා. හොඳට මතක තියාගන්න ඇහැ ගැන අවබෝධ කරගන්න ඕනේ නම් ඇහැ වහලා කායනපසනාව විතර පිටවන්න. ඊට පස්සේ සක්මන් කරනකොට ඇහැ පොට්ටෙක් බාටපත් කරන්න. රූප පෙනුනට අන්ධෙක් වගේ හැතරෙන්න ඕන. අනේ එතකොට දැනගන්න පුළුවන් එහෙම නිෂේධනය කරත් මේ ඇහැ ඇදලා ගන්න හැටි අවධානය ඇදලා ගන්න හැටි බැලුවොත් එහෙම අපි කවදාහකවත් නොදැක්ක විදිහට හික්මීමකින් නැති හිත මේ ආයතන හයෙන් ඉබේම ඇදලා යන්නේ වැඩියෙන්ම කෙලස් තියෙන තැන. මේ බව දන්නවනම් යෝගාවචරයා යාට තේරුම් ගන්න පුළුවන් මම මේ සතිය කියන වචනේ තේරුම් ගන්න ඉස්සර වෙලා සතිය වඩන්න මේ මධ්‍යස්ථ අරමුණට කායानुපස්සනාවට හිත යොදන්න ඉස්සර වෙලා ගත කළ ජීවිතයේදී හැම සාර්ථකත්වයේ කියලා කියන්නේ වැඩිම කෙලස් ප්‍රමාණයක් වගුරුන තැන. බෝසත් වුණා නම් හම්බ කරා නම් ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුවා නම් ඒ සෑම දෙයකින්ම කරන්නේ ලෝකෙට වැරදි ආදර්ශයක් තියෙන අතර අපිට ගෙවා ගන්න බැරි තරම් කෙලස් කඳක් බෝ කරනවා. ඉතින් මේ භාවනාවේදී ඉස්ලාම සිදුවෙන දේ තමයි අන්න ඒක වළක්වන්නේ. මේ භාවනා කරන්නට මාර්ගඵල ඥාන ලබන්න විදර්ශනා ඥාන ලබන්න සති සම්පජඤ්ඤයට වැඩිය මේ වගුරුවන කෙලෙස් ප්‍රමාණය පොඩ්ඩකට අර විශාල වැවක බැම්ම කඩාන යනකොට වගේ ඒක නතර කරගන්න ගන්න ප්‍රයත්නය යෝගාවචරයාට මේ සම්මත බුද්ධ ආගමේ කවදාකවත් කියලා දෙන්නේ නැහැ. নিকමට හිතනද මේ චක්කායතනය ගැන කරන කතාවේදී අපි මේ නිදර්ශනයක් ඉදිරිපත් කරන්නේ අපි මේ ඔක්කොම සීලයක් අදිෂ්ඨාන කරලා සීලයක් සමාදන් වෙලා මේ පවතින ව්‍යවස්ථාව අනුව වාඩි වෙලා පැයක් ඉන්නවයි කියලා වාඩි වෙලා ඉන්න පැයේ ඇස් දෙක වහගෙන ඉඳීමේදී අඩු වෙන කෙලස් ප්‍රමාණය කොච්චරයි කියලා හිතනවා කියලා නිම කරන්න බෑ එහෙම සම්මුතියක් අරගෙන එහෙම මෙහෙවීමක් සහිතව ගත කරනකොට ඒ යෝගාවචරයට ධ්‍යාන ලැබුණේ නෑ මට මාර්ගඵල ලැබුණේ නෑ මට විපස්සනා ඥාන ලැබුණේ අරගොල්ල මෙහෙම මෙහෙම කියනවා කහපාට දැක්කේ නෑ නිල් පාට දැක්කේ නෑ කියලා කරන මේ විකාරයක් ඇස් දෙක වහගෙන ඉන්නකොට සබ්බ පහපස්සා කරනම් කියලා ඇහි ඇති වෙන හික්මීම නිසා උපදින්න ඉඩ තියෙන කෙලස් කොච්චර කොච්චර කුට්ටි ප්‍රමාණයක් නොයිපදී ගත කරනවාද කියන එක අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදායි ඇස් දෙක වහගෙන සිටීමෙන් ඇති වෙන කුසල් ටික හිතනද මේ වෙලාවේ gedara හිටියානම් මේ ඇහෙන් රූප බලhari මහින්සකයි තමන්ගේ gedara තියෙන රූප වාහිනිය වැක්කිරෙනවා ඒ channel එක නැත්තම් මේ channel එක 3D නැත්තම් ෆ්ලැට් එකේ බලන්නත් පුළුවන්. එහෙම නැත්තම් black and white නැත්තම් colored බලන්නත් පුළුවන්. ඕනේද DVD බලන්නත් පුළුවන්. channel එකෙමුත් එනවා. ඒ ඒ වාහිනියත් එක්ක ඉන්න ගමන් යම් කිසි කෙනෙක් ඇස් දෙක වහගෙන ඉඳගත් මේ ප්‍රයත්නය සාර්ථක වුණොත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වීම නිසා උපදින්න ඉඩ තියෙන කෙලෙස් කොච්චර ප්‍රමාණයක් නොඉපදී ගත කිරීමට බුදුහාමුදුරුව අපට දීලා තියෙන මේ ආදර්ශය. බුදුජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වීම නිසා සත්‍යයට උපදින්න තියෙන විශාල කෙලෙස් රාශියක් දුක් රාශියක් බුදුහාමුදුරුව ඇඟට නොකිය කපහරිනවා. මේ කැලේකට යන්න කියපු පමණයි. කැලේකට ගිය පමණයි. ගිහිල්ලා වාඩි වෙලා ඇද්දක වහගත්ත පමණින්. කිසිම කෙනෙක් මම දැකලා නැහැ. ඒක සමාදම් වෙනවා. මුග දෙනකොට ඕනේ ඇද්දක වහකට පස්සේ කහ පාට දකින්න. සුදු පාට දකින්න. ඉනිමගක් දකින්නවා. ඉතින් කට අරගෙන වෙලා ඉනවා අල්ලපු ගෙදර එක්කනට ඉනිවක් දැක්කලු කහ පාටලු උඩට යනවලු බලන්නකෝ මෙච්චර භාවනා කරා මට නැහැ. එහෙම නැත්නම් කහ පාටද හොඳ නිල් පාටද හොඳ. ඉතින් මේ කුණුහරපයත් එක්ක බලනකොට මේ කෙලෙස් නොකර සිටීම නෝ අනුප්පන්නානම් පාපකාණං අකුසලාණං ධම්මාණං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා මේ වෙලාවේදී මේ ඇහැ වහගෙන ඉන්න නිසා මගේ වචනෙන් කියනනම් ඇහැ නිවන් දැකලා තියෙන කියලා මොනම විදියකින්වත් කවුරුත් පිළිගන්න කැමති නැහැ දැන් බෑ බෑ නිවන් දකින්නකොට නම් රැස් වී දෙන්න එපා. කො මගේ රැස් වී දෙන්නේ නැහැ. මට දිබ්බ ජක්ක පහල වෙන්න ඕනේ. ඒකත් නැහැ. දිබ්බ සෝතත් නැහැ. ඉතින් ඒක නිසා මොනවද ඕඉල්ලනවා. මේක අන්තිමට ගියොත් එහෙම නැත්නම් මේකේ උච්ඡේදවාදයට ගියොත් එහෙනම් කෙනෙකුට කියන්න බෑ ඇද්දක පොට්ට උණු තේන නිවන් දැකලා තියෙනවා. එහෙම එකක් කියන්නේත් නෑ මුතුජා. ඇද්දක පොට්ට උණා නම් එහෙනම් ඉතින් සම්පූර්ණ හැනිවන් දකින්නේ. ඒකත් කියන්නේ. බුදුන් කියන්නේ මේ ඇහි තියෙන මේ ඔපේ තියෙද්දී ඇහි වැඩියම කෙලස් තියෙන බව දැනගෙන ඒකට ඒ తত্ত্বය හික්මීමක් කරා නැත්නම් චේතනාපූර්වක බැලීමට කරන චේතනාව හික්මීම කරා නොකර සිටීමේ මේ ඇහැ හික්මවනකොට ඒ මනුස්සයා කරන පළවෙනිම ප්‍රයත්නය තමයි නූපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්න ප්‍රයත්නය. මේක වීරියක්. මේක වීරියක්. ඉන්දිය සමනය පිළිබඳ වීරියක්. ඊට පස්සේ තමයි යාට පුළුවන් වෙන්නේ ඒතිෙදි අතීත කර්ම නිසා ඒ චිත්ත સંතාණය පහළ වෙන්න පුළුවන් අකුසල් වර්ගයක් තියෙනවා. uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ na uppādāya දැනට ඉපදිලා තියෙනවා අපි පිටින් එන්න දෙන්න තුනට F2 ගතියක් තියෙනවා මේ ඇහි තියෙනම දෘෂ්ටියේ පැවැත්ම කියලා දෙයක් දැකපු රූප මන ප්‍රියබඳන මනබඳන රූප තියාගෙන බලන ගතියක් තියෙනවා. අපි ඒක තමයි මේ කම්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී වශයෙන් මරණ චිත්තක්ෂණේ ඒක ඇවිල්ලා ඒ අනුව තමයි අපි ඊගාව භවයට යන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී ඇත්ත එක වහගෙන හිටියට ඇහැට එන අනායාසයෙන් එන අසංස්කාරික වෙන අවිඥානික වෙන අචේතනික වෙන රූප වර්ගයක් තියෙනවා. අන්න ඒක පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අපි අදිෂ්ඨානයක් ගන්න ඕනේ මේ ඇස් දෙක මම මගේ ස්විච්චාවෙන් වහගෙන ඉන්නවා. කිසි කෙනෙකුට කරපන් කියන්නත් එපා කිසි කෙනෙක් කිව්වට කරන්නත් එපා Tamanට වැටෙනවා නම් විතරක් කරන්න අන්න ඒ දේ කවුද කියන්නේ අද ඉන දෘෂ්ටි විශේෂඥයෙක් ඇත් දෙක වහලා ඇත් දෙක පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. උදැන්සිකින ඇත් දෙක වහන්න නැතුව කාදාකත් ඇත් දෙක අවබෝධ කරගන්න බෑ. ඇත් දෙක වහන්න ඕනේ ඉස්සෙල්ලා ඒක ලියලා කයට හිත යොදන අඩුම කෙලෙස් හිතුවේ ඇති වෙන තමයි ඇහ කන නාසය දිව කය කයට හිත කයට දාන්න එතන කෙලෙස් එන අඩුයි ඒ ආධුනික එතන පුරුදු කරලා කරලා කරලා කරලා සතිය ඇති කරගෙන කවදා හරි යන්න ඕනේ ඇහැට ආයෙත් ගිහිල්ලා ඇහැ බලනකොට අන්න තීරෙන පටන් අර ගන්නවා කායानुපස්සනාවේ ඇති වෙච්ච තෙදින් සතියෙන් සමාධියෙන් මේ ඇහැ වැඩ කරන හැටි ඒක පොරොන්දු දෙන්නේ මේ කාලේ ඡන්ද පොරොන්දු වගේ උඹට වැඩිම කෙලස් ප්‍රමාණය ගන්න ඕන මට ඡන්ද දීපන් එච්චරයි කිසි විලිලැජ්ජාවක් නැතුව හැම බිත්තියක් ගන්නෙම පෝස්ටර් වල hina වෙවි ඉනවා මට ඡන්දෙ දුන්නොත් අන්න වැඩිම කෙලස් ප්‍රමාණයක් කරන් දෙනවා ඒ කිසිම කෙනෙකුගේ අභියෝගයක් මට නැහැ එන්න කියපන් ඕනනම් සෝතයට කනට කන පැලෙන්න ගහන මම තමයි දිරන නාසයට එන්න කියපන් ඕනනම් මම පෙන්නන්නම් මරණ සැටි මම පෙන්නන්නේ මේ කියලා ඔන්න ඇහැ පෙන්නන. ඇත්ත කතාව. ඉතින් අපි පහින්දක පහින්දින්නෙත් මෙතෙක්කල් ඕකට තමයි. පහින්දෙත් ඕකට තමයි. මෙන්න මේක දකින්න බෑ ওই සාමාන්‍ය පෘථග්ජන මනසක ඉඳගෙන නැත්නම් සාමාන්‍ය දැනුමෙන් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේක පෙන්වන්න බැරි දෙයක් විදිහට පෙන්වන්නේ පෙන්වන්න පුළුවන් ප්‍රතිපදාවද කියනවා. ප්‍රතිපදාව ගිහිලා යන්නේ අපි සතිය ඇති කරගන්න ආඩේට ආඩේට ගන්නේ එහෙම නැත්නම් වාංගුවට ගන්නේ කය. ඉතින් උගෝ දෙනකොට තේරෙන්නේ නැහැ. උගෝ දෙනෙක් කියනවා ඉතින් මේ හැම වෙලාවෙම චක්කායතන ඉන්න පටන් අරගන්නේ ඇයි චක්කායතනෙන් භාවනා පටන් ගන්න බැරි කියලා. දිමහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ඒක පෙන්වනකොට කියනවා මෙතන මේ චචක්ක සූත්‍රය දේශනා කරන තැනක් මේ භාවනා තොරතුරු දෙන තැනක් නෙවෙයි භාවනා තොරතුරු බලන්න ඕන සතිපට්ඨාන සූත්‍රය කියවන්න අන්න එතන තියෙනවා කායනුපසනාවෙන් පටන් ගන්න. අන්තිමට ඒක යනවා ධම්මානුපස්සනා කොටසට යනකොට මෙන්න ඇහත් එක්ක වැඩ කරන්න හැටි. ඉතින් ඒ නිසා මේ මූලධර්ම ඉදිරිපත් කිරීම සහ ප්‍රායෝගික උපදේශපන්ති කියන දෙක යෝගාවචරයට තේරුම් නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තේරිය යුතුමයි කියලා දෙයක්වත් නැහැ. මේක තේරුම් අරගන්න ඕනේ, ඇහැ තේරුම් ගන්න ඕනේ නම් ඇහැ වහන්න. ඒ නිසා ජීවිතේ තේරුම් ගන්න ඕන නම් මරණය හරහා යන්න. කවදාකවත් මරණය හරහා යන්න නැතුව ජීවිතේ තේරුම් ගන්න බෑ. ඉතින් මේ වගේ සම්පූර්ණ හුරස්පරස් දෙකක් හරහා තමයි අපි ප්‍රතිපදාවට මේක නගාගන්නේ. ඒක නිසා ඇහැ කියන එක කවදාහකවත් තෘප්තිමත් පූර්ණත්වයකින් මැරිච්ච කෙනෙක් ලෝකේ නැහැ. ඌනෝ ලෝක අතිත්තෝ කාමදාසෝ හැම කෙනාම මැරෙන්නේ තව බලන්න රූප කොටසක් තියෙද්දි ඌනව තියෙද්දි අතෘප්ති කරව අන්නේ ටික සම්පාදනය කරන්න අපි ඊගාව ආත්මයට යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදීම මේ මම දැන් මෙතන ඉන්නකොට ඇහෙන් නෙවෙයි එයා දැක ගන්නවා මේ මම මේ මොහොතේ පිරිච්ච ගතියක් තියෙනවා මොන්න අනාගත සැලසුම් කරන්න කියත් මේ මොහොත පන්නන්න කෙලස්. නිසා මේ මොහොතේ ඇති මේ පිරිච්ච ගතිය දැකගත්තොත් දැනගත්තොත් යා කවදාකවත් පරිේෂණ කරන්න යන්නේ. නව නිර්මාණ කරන්න යන්නේ. දිනු වෙන්න හදන්නේ මොකද හැම හිතවිල්ලකින්ම මේ වර්තමාන මොහොත විනාශ වෙනවා. ඒ නිසා કોઈ චිත්තක්ෂණයක හෝ යෝගාවචරයා මේ එලබ සිටි මොහොතේ එහෙම නැත්තම් කියනවනම් චන සම්පත්තියේ වටිනාකම තේරුම් අරගත්තා නම් ඒ කෙනාට මෙතනම accounts balance ලා යනවා. ආය ඕන භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකම අතෘප්ති කර බවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මම ලබන බුදුහාමුදුර වෙනකන් ඉන්න ඕනේ. ඊගාවාත් වෙනකන් මොකක්වත් කතාවක් නැහැ. ඒ නිසා මේ වර්තමාන මොහොතේ ක්ෂණ සම්පත්තිය තුල තියෙන මේ පිරිච්ච ගතිය. ඒ සම්පත්තිගත ගතිය තේරුම් ගන්නෙ නැති නිසා තමයි අපි මේ ඇහෙන් රූප බලන්න හදන්නේ. කනෙන් සද්ද අහන්න බලන්නේ. නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ පහස විඳින්න උත්සාහ කරන්නේ මේ වර්තමාන චිත්තක්ෂණේ පිරිච්ච ගතිය සම්පatti කරගතිය දන්නේ නැති නිසා. ඉතින් ඒකේ තියෙන භයානක පසු ප්‍රතිඵල. අපි මේ කුණු හරවි පොඩි උන්ට උගන්වනවා. අම්මල දාත්තලා බොහෝම තනින් කිරිපවාගෙන මූණ ඉඹගෙන ඇහි මූණේ තියාගෙන මේ කුණු හරපේ තමයි ඌට අවුරුදු 6 ඉඳලා උගන්වන්නේ. කියනවා ඔය ඇතුලේ බලහන් ඉඳලා හරියන්නේ කොහොම කොහම හරි කියක් හරි හම්බ කරගනින්. පුළුවන් තරම් රූප බලපන් මටත් ටිකක් පෙන්නපන් සද්දත් ආපන් ගඳත් බලපන් රසත් බලපන් එචි ඒ දරුවන්ට කරන සාපයත් පොඩි නෑ හැබැයි දැන් ඉන්න දරුවෝ දක්ෂයි ඒ දරුවෝ අම්මට අපටයි වෛර කරනවා අපි පුංචි කාලේ ඒ සෙල්ලම තිබුණේ නෑ දැන් ඉන්න හැම දරුවෙක්ම අම්මට තාත්තට වෛර කරනවා ඔය උට තේරෙනවා මේ කුණු හරපේ අම්මලා තාත්තලා තමයි ඔළුවට දාන්නේ කියලා අනිත් එක අධ්‍යාපන දෙපාර්තමේන්තුව টොප් එකට කරනවා වැඩි ගුරුවරු ඕම ලස්සනට කියලා දෙනවා පුළුවන් තරම් රූප බලපං. ඒකට තමයි අපි මේ ලොකු ලොකු නිලතල අරන් දෙන්නේ. පුළුවන් තරම් සද්ධාපං, ගන්ධරස පහස දීපං කියලා. කාටවත් බෑ මේ ගෙදරට ආවට පස්සේ මම දැන් මෙතන ඉන්නකොට ඊට වැඩිය निराமிස විශාල සැපක් තියෙනවා. ඒකට යන්න බෑ. ඇහි කරන කුණු හර්පේ තේරුම් ගන්න නැති එකනට. ඇහෙන් කෙලස් වගුරුන බව තේරුම් ගත්තේ නැත්නම් එයාට වර්තමාන මොහොත රස විඳින්න බෑ. වර්තමාන මොහොත හරි පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි. ඒ වෙනුවට හිතනවා රූප බලන එක හරිම සාධාරණයි. අනිතික වර්ග කරන්නත් පුළුවන්, මනින්න පුළුවන්, මාන්නයක් ඇති කරන්නත් පුළුවන්. මමයි දැක්කේ කියලා කියන්නත් පුළුවන්. තණ්හාව කැට කැට හැදෙනවා. වර්තමාන මොහොතේ මොකුත් නැහැ. ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ ඇහැ ගැන කතා කරන්නේ ඇහැ අන්ධ කරන්නවක්වත් ඇහැට වෛර කරන්නවක් කරන විකල්පයක් දීලා ඒ වෙනුවට ඒ නිර්ාමිෂ ආමිෂ සැපේ විනුවට නිර්ාමිෂ සැපයක් එහෙම නැත්නම් අවේදිත සුඛයක් පෙන්නලා ඊට සාපේක්ෂව තමයි මේ ඇහැ තේරුම් ගැනීම කටයුත්ත ඉදිරිපත් කළ තියෙන නිසා කාට හරි ඒ ටික තර්කයට තේරෙනවා නම් මේ ඇහැ පිනවීමල තියෙන ආශාවටයි අපි මේ නාකි වෙන්නේ කඹරන්නේ ඕවර් ටයිම් කරන්නේ රට රාජ්‍යවල යන්නේ ට්‍රිප් යන්නේ ටෙලිවිෂන් බලන්නේ අපරාධයක්ම නන් නෙවෙයි හැබැයි රාත්තල් ගන්න දැනගෙන කනවා නම් හොඳයි කියන එකයි කතාව කියන්නේ කනකොට කාපන් කිරලා එතකොට නම් අපිට දැනගන්න පුළුවන් එතකොට අපි පොඩි උන්ටවත් කියන එකක් නෑ නැත්තම් අනික් අයට අඳුර බහන්න යන එකක් නෑ මම මේ මේ දේවල් දැකලා තියෙනවා කියලා ඒ සියල්ල දැකපු උතුමන් වහන්සේ නමක් මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවානේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම මේක දකින්නකම් මම අරියත් භාවයේ බුදු බව මම ප්‍රකාශ කරේ නැහැ. මම අද මේ උඹලට කතා කරන්නේ මේක දැකලයි. උඹලට මේක කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඒක ඇහැගෙන යාතාව බෝධයක් ඇති හැටි දැකීමක් අවශ්‍යයි. ඒ දේට අධ්‍යාපන ක්‍රමයේ තියෙන ඉස්සල්ලාම ඇතේ වහපන් ඊට පස්සේ තමයි ඇහැ ඉගෙන ගන්න පුළුවන්. දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක බලනකොට හුරස් වෙන ගතියක් තියෙනවා. ඉතින් මම ඇත්තටම මේ විදියට ගියොත් එහෙමනම් මේ චචක්ක සූත්‍රය ඉවර කරන්න වෙන්නේ මේ දවස් ටිකේ. මම ඉදිරියට කරගත්ත මේ පළවෙනි චක්කයේ පළවෙනි එක ඉතින් මං ඉල්ලා හිටිනවා මේ අණුව සෝත ආයතනය ගහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ තේරුම් ගන්න උත්සාහකරනද මේක හරිම විචිත්‍රයි මේ ඇහැ ඊගාවට කන නාසය දිව කය හැම එකකම විචිත්‍ර භාවයක් තියෙනවා. ඉතින් ඒක පිළිබඳව ඔක්කොම විස්තර කරනවා වෙනුවට මේ අච්චරද මෙච්චර නම් මෙච්චරද කොච්චරද කියලා අනුමාන ක්‍රමයට මේ හැම ආයතනයකම තියෙන මාරපාක්ෂික භාවයේ තේරුම් අරගෙන ඒ වෙනුවට බුදුරජාණන්සේ පෙන්වන මේ එළඹ සිටි වර්තමාන මොහොතේ තියෙන මාය පරද්දන්න පුළුවන් ගතිය තේරුම් අරගෙන මේ දෙක අතර කැරකෙන තරන් දෙන මනුස්සර තමයි යෝගාවචරය කියන්නේ. ඒකෙන් අර ඉඳුරම් පිනවීමේ ඉන්ද්‍රිය බද්ධ ඥානයේ ඉඳලා මේ ඉන්ද්‍රිය බද්ධ නොවන ඥාණයට හිමීටපත් වීමේ ක්‍රියාවලිය තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස වගේ පේන්න පුළුවන් අත්දකින්න පුළුවන් විඳින්න පුළුවන් තැනක ඉඳලා ආස්වාද ප්‍රසවාසයේ විඳින්න බැරි තැන දක්වා යනකොට උපදීන චින කෙලෙස් රාශියක් ඇහි විතරක් නෙමෙයි කන නාසය දිව කය කියන හැම තැනින්ම අඩු කරන අඩු කරන යනවා එතකොට ඇති වෙන සැකේ දිහා පොඩ්ඩක් බලන්න එතකොට ඇති වෙන බය දිහා පොඩ්ඩක් බලන්න. එතකොට ඇති වෙන අනිශ්චිත භාවය දිහා බලන්න. අන්න එතෙන්ට පෞරුෂත්වයක් ඇති කරගෙන මේක ප්‍රතිපදාවෙන් ගත්ත දෙයක් නික්ලේශී තැනක් මට මේකට වැඩි වැඩි යන්න පුළුවන්කම ලැබේවා. ගිහිල්ලා මේක අරසා කරගන්න ලැබේවා කියන එක යෝගාවචරය තේරුම් අරගත්තොත් එතකොට ඒ කෙනාට කමඨාන සුද්ධ වීමක් සිද්ධ වෙනවා අනිත් දවසේ වාඩි වුණාට පස්සේ කලියුත් වැටීමක් වෙනවා ඉතින් මේ දවසේ ධර්ම දේශනාවත් අන්න ඒ කටයුත්ත සම්පාදනයේ පිණිස යොමු ගොමු ගොනු ලබා දේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමා මෙතනින් සටහන් කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා